ඉතින් මම සියලු දෙනාම සාදරයෙන් මතක් කරනවා අපි මේ වෙලාවෙන් කරගෙන තියෙන්නේ ධර්ම සාකච්ඡාව සඳහා ඒකට සූදානම් වීමක් වශයෙන් සියලු දෙනාම ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙනවා. ඒ ලිඛිත ප්‍රශ්න තියෙන සිංහලෙන් නම් ඒක ඒ භාෂාවෙන් අපි උත්සාහ කරමු ඉංග්‍රීසියෙන් ලියලා තියෙන ප්‍රශ්න වලට උත්තර ඉංග්‍රීසියෙන් උත්තර දෙන්න බලාපොරොත්තු වෙනවා. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන භාවනා කරගෙන යන විට හුස්ම ගැන එක දිගට සතිය පවත්වා ගැනීම අපහසුය. කැඩි කැඩි නමුත් සතිය තබා ගැනීමට උත්සාහ ගැනීමේදී පුරු සිරුරම උණුසුම් වේ. තවර කත්තල වර්ගතියක් දැනේ. නල්ලි කුඹි දුවනවා වගේ දැනේ. මෙසේ කරගෙන යෑමේදී නොදැනීම නින්දට වැටේ. මේ නිතරම සිදුවේ. නිජමතක් නිසා ඇතිවන්නක් නොවේ. මෙම බාධකේ මග අරගෙන භාවනා ඉදිරියට යෑමට කරුණාවෙන් උපදෙස් දෙන්න මැනවි. තෙරුවන් සරණයි. කියවනකොට මට හිතෙන්නේ මේ මෙනෙහි නොකිරීමේ පාඩුවක් මෙතන තියෙන්නේ. ආනාපාන සති භාවනා කරගෙන යනවනම් මෙවැනි අතුරු ආන්තරාකට නොවැඩි කරගෙන යන්න ඇතුල් වෙනකොට ඇතුල් වෙනවා පිට වෙනකොට පිට වෙනවා කියලා නැත්තම් ගන්නවා හෙලනවා නැත්තම් ආස්වාස ප්‍රස්වාස කියලා දිගට මෙනෙහි කරගෙන යනවනම් මේ තියෙන බාධා වලින් 170ක් 80ක් විතර අඩු වෙයි ඒක නිසා පළවෙනිම පියවර තමයි මේ භාවනාවේ දෝෂයක් වෙච්ච එකක් නෙවෙයි මේක ස්වභාවික දෙයක්. මේක තමන්ගේ පාලනය අතතර ගන්න නැත්තම් භාවනාව තමන්ට හසුරුව ගැනීම සඳහා තියෙන එක උපක්‍රමය තමයි මෙනෙහි කිරීම. ඒකට අපි විතක්කේ කියලා කියනවා නැත්තම් සම්මා සංකප්පේ කියලා කියනවා. මෙනෙහි කිරීම කියලා කියනවා. ඒක කෙරුවොත් ගොඩක් වෙලාට මේ ප්‍රශ්නේ මඟ අරවලා එහා පැත්තට ය아가න්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. අද දහවල් ඔබ විසින් දේශනා කරන ලද සබ්බාසව සූත්‍රයේ යෝනිසෝමනසිකාරයේ දිනු කර ගැනීමෙන් අනුසය කෙලෙස් හඳුනාගත හැකි බවක් වැටහුණා. ආනාපාන සති භාවනාවෙන් අනුසය කෙලෙස් හඳුනා ගැනීමට උපකාර වන හැටි පහදා දෙන්න. ආනාපාන සති සූත්‍රය ගත්තාම ඒකේ ਸਰුවචනාංශයෙන් පෙන්ලා දීලා තියෙනවා ආනාපාන සතිය වඩනකොට කායानुපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියන සතර සතිපට්ඨාන වැඩෙනවා කියන්නේ. ඒකෙදි විශේෂයෙන්ම <clears throat> වේදනානුපස්සන විස්තර කරන්නේ පීති පරිසංවේදී, සුඛ පරිසංවේදී, චිත්ත සංඛාර පරිසංවේදී, පස්සම්බයන් චිත්ත සංඛාරම් කියන පද හතරේ. ඒ නිසා ආනාපාන සති භාවනා කරන වෙලාවේදී අපි ගත්තොත් පිසීතිය අවබෝධ කරගන්නවා. පීටිපට සංවේදී අසසි සාමිත සික්කත කියන්නේ ආස්වාස කරනකොට ප්‍රස්වාස කරනකොට හොඳ ප්‍රමෝදයක්, තරුණ ප්‍රීතියක් සමහර වෙලාවට භාවනාවට අනුග්‍රහ වෙන විදිහට වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ යෝනිසෝමනසකාරයේ තියෙන යෝගාවචරයට ඒ වගේ ප්‍රීතියක් පහළ වෙනකොට ඒ ප්‍රීතියට තියෙන ආශාව නිසා ප්‍රීතියට තියෙන තණ්හාව නිසා ආනාපානිය අමතක කරලා අර ප්‍රීතිය දිහාට හිත යන හැටි දැක ගන්න අවස්ථාවක් එන්න ඉඩ තියෙනවා. එහෙම නැති කෙනා දිනු කරන ලද යෝනිසෝමනසිකාරය නැත්තම් භාවනාවේම ආපදයක් කියලා අර ප්‍රීති දිගේ ගියාම අන්තිමට ආනාපානිය අමතක වුණොත් අන්තිමට ආනාපානිය ප්‍රීතිය දෙකම නැති ඒක නිසා හොඳ අවදීකින් යන කෙනාට එහෙම වුණත් තේරුම් ගන්න පුළුවන් මට මේ විදිහට භාවනාව කැඩුනේ මේ ආනාපානීය තුලින් පැමිණිච්ච ප්‍රීතියට ප්‍රමුඛ තැන දුන්නා ඒකට ඇති තණ්හාව නිසා ඒ නිසා මම ආනාපානීයට නොසලකා හිටියා අව탁සීරු කරා අනදර කරා එතකොට ආනාපානේ ප්‍රීතිය දෙකම නැති වුණා ඒ නිසා යෝනිසෝ මනසිකාරයෙන් බලනවා නම් ආනාපානේ තව තවත් සියුම් කරගෙන ගියා නම් මේකටත් වැඩිය ප්‍රීතියක් පහළ වෙන්න තිබුණා කියලා ආනාපානේට අනදර නොකර යන්න තියෙන අවස්ථාව වැඩි. ඒ නිසා ඒ ප්‍රීතිය පහළ වෙනකොට ඒකට ආශකරණ එක අනුසේ වශයෙන් පහළ වෙන රාගානුසේ තියෙනවා. ඒක කියාගෙන ඉන්නේ නෑ මම අනුසය මම මෙහෙමයි කියලා. නමුත් සැප වේදනාවට ආශකරණ ගතිය රාගානුසේ පහළ වෙනවා. දුක් වේදනාවක් පහළ වෙනකොට ද්වේෂ කරන ගතිය පටිඝානුසේ පහළ වෙනවා. අදුක්කම සුඛ වේදනාවක් එනකොට ඒක හඳුනා ගන්න නැතුව ඒකට නොසලකා හරින මෝහ 500 පහළ වෙනවා. ඒක පිළිබඳව අවබෝධයක් ඇති කරගන්න මේ යෝනිසමනසිකාරයෙන් තමයි ඒක සිද්ධ වෙන්නේ. එනේනකොට ඒකට හේතුව මොකද මේ වේදනා චෛත්‍ය සුඛය නැත්නම් වේදනානුපස්සනාවට යනකොට අරමුණ මෙනෙහි කරන එක අරමුණ දැනගන්න එක එකක් හැම අරමුණක් එක්කම යටින් වැඩ කරන අනුසයකුත් වැඩ කරනවා. ඒ නිසා මේ මෙනෙහි කිරීම සහ අවදි කිරීම දෙආකාරයකට සිද්ධ වෙන්න ඕනේ. ආනාපානෙ වගේ නෙවෙයි ආනාපාන නිසා පහළ වෙන ප්‍රීතිය එනවත් එක්ක මේකට කැමැත්ත පහළ වෙනවා. ඒක නැති වෙනකොට දුකක් පහළ වෙනවා. සද්දයක් වේදනාවක් හිතක් එනකොට ඒකට තරහක් පහළ වෙනවා. මොකද ආනාපාන කැඩෙයි කියලා. මෙන්න මෙව්ව දැක ගන්නවා කියන එක කායानुපසනාවෙන් ඇති කරගත්ත දක්ෂකම තුලින්ම යන්න ඕනේ. එහෙම නැති වුණොත් ඒ කියන්නේ මේ කියන යොන්සෝමස්කාරය නැති වුණොත් අර අනුසය කියලා දැක් ගන්න තියෙන අවස්ථාවක් නැති වෙනවා. ඒක නිසා ඒක බාධාවක් නෙවෙයි. ඒක යෝගාවචරයගේ නොදියුණුකමක් නෙවෙයි මේ මේ ඉස්සරහට තියෙන අභ්‍යාසය. කර කර හිටපු අභ්‍යාසයට වැඩිය අමාරු අභ්‍යාසයක්. නමුත් ඒක කළ යුතු දෙයක්. කායන පස්සනාවේ වේදනා පස්සනක් නගින්න ඕන. එහෙම කියොත් තමයි යෝගාවචරයේ සත්‍ය සමාධිය දියුනේ නිසා ඒ යෝ ඒ යෝනිසමනස කාර්ය මේ වෙලාවේදී සම්පූර්ණයෙන්ම අයින් කෙරුවේ නැතුණාට අනුසේ වැඩ කරන හැටි පිළිබඳව දල අදහසක් ඇති කරලා දෙනවා. කායපසනාවට වැඩි වේදනානුපසනාදී ශීත වෙන්න නිසායි මම මේ ආනාපාන තියෙන වේදනානුපසනාව කොටස මතු කරලා ගත්තේ. Yet another question English question. ආනාපාන සති භාවනායේදී මේ සුළු වේලාවක් තුළදී හුස්ම නොදැනී ගොස් ශරීරයේ තන තන ඇති වෙන කම්පන චංචල රත්වීම තදවීම, ලීල් වීම පමණක් ඉතිරි වේ. මෙහිදී මෙසේ සිදුවන දේවල් මෙනෙහි කිරීම අවශ්‍යද? නැතහොත් ඒවා දෙස මනසින් බලා සිටීම පමණක් සෑහේද? කොයි මනසින් බලා සිටීම පමණක් සෑහේ කියන එක තමයි උත්තරේ. ඒ මොකද එක එක වෙනස් කරන්න ගත්තොත් ඒවා මතුවෙන වේගය අඩු වෙනවා. මෙනෙහි කරගන්න බැරි තරම් ශීඝ්‍රයෙන් එනවා. ඒ නිසා හොඳම වැඩේ තමයි ඒ වදියා මනසින් බලන්නදලා එන්න පුළුවන් තරම් එන්න මෙහෙම නැත්තම් එවුවා නිසින්ින් දෙන්න වැඩි වෙන්න කළ යුත්තේ කරන්න ඕනේ. ඒ නිසා එළවෙලව මෙනෙහි කරන්න ගත්තොත් වැඩියට බාධා වෙනවා. සමාධියට මේ නිෂිනින්ද වැඩෙන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා හොඳට බලාගෙන මේ උතුරගෙන යන බත්තලියක් වගේ නැත්තම් වෙන දාගෙන යන කිරි කලයක් වගේ ගොජ දාගෙන එන්න දෙන එකයි තියෙන්නේ. එහෙම නැතුව එක එක මෙනෙහි කරන්න ගන්න එපයි කියන එක අනිවාර්යයෙන්ම මේ භාවනා උපදෙස් දෙනකොට මතක් කරගන්න. තවත් සිංහල ප්‍රශ්නයක් ආනාපාන සති භාවනා යෙදී ඉන්න අවස්ථාවේදී හුස්ම රැල්ල ක්‍රමයෙන් තුනී විට වන විට නිදිමතක් සියල්ල යටකර මතුවන්නට විය. නින්දියම වළක්වීම සඳහා ඉරියව් වෙනස් කර ගතිමි. ඉන්පසු ආනාපාන සතිය කැඩුනද නැවතත් ආනාපාන සතිය මුලපටන් ආරම්භ කරගෙන ගිය නැවතත් නිදිමත ඉස්මතු විය. එහෙත් වේදනාවක් හටගත් නිසා නිදිමත නැතුව යාම ආනාපාන සතියෙම සිතපත්ව ගැනීමට උපකාරයක් විය. ඊළඟට වේදනාව උග්‍ර වීම නිසා ඒ ගැන සතිය යොදාගෙන ඉන්නා විට වේදනාව තුනිවි සුවයක් සුවයකට හැරෙන අයුරු වැටෙන්නේ. මේ අවස්ථාවේ වේදනාවේ පරිවර්තනයට බලා හිඳීමද වේදනාවේ පරිවර්තනයේ බලා හිඳීමද නැත්නම් ආනාපාන සතියට යෙදීමද වඩා සුදුසු යන්න පහදා දෙන්නේ. ඇත්තට මේක අර මුලින් විස්තර කරපු එකත් එක බලනකොට වේදනාව දුක් දෙන දෙයක් වුණාට නිින්ද කඩන ගතියක් තියෙනවා. ඒ වගේම වේදනාව සහ ආනාපාන දෙක කිව්වම සාමාන්‍ය උපදේශ නම් ආනාපාන පැත්තට වැඩි ප්‍රමුඛතාවය දෙන්න ඕන මොකද ඒක මූල කර්මස්ථානය නිසා. නමුත් මේ විස්තර ලස්සනට විස්තර කරලා තියෙන අර මුල් අවස්ථා දෙක දිහා බලනකොට සමහර විටක ආවස්තික වටිනාකමක් වශයෙන් අවස්ථාවේ හැටියට වේදනාව දිහා බලන හිටින්ෙන් නින්දට යන්නේත් නැතුව වේදනාවේ ස්වභාව ස්වභාවික ලක්ෂණ බලා ගන්න පුළුවන් නම් සමහර විටක මේ වේදනාවේ පරිවර්තන බලා හිඳීම හොඳයි කියන්න පුළුවන්. සමහර විටක ආනාපානෙ හොඳයි කියන්න පුළුවන්. ඒ නිසා මේ කියන කෙනා මේ ලියපු කෙනාට තේරුමක් ඇතුව ලියලා තියෙන්නේ. ඒ නිසා දෙකම වෙන්න දෙන්න මම මතක කරලා දෙන්න හදන්නේ වේදනාවේ පරිවර්තනයේ බැලීම මෙහෙම தத்துவයක් නැතු යටතේදී කිව්වනම් එපයි කියලා කියන ආනාපානෙම ඉන්න කියලා තමයි කියන්නේ. නමුත් මෙතන හොඳට පේනවා වේදනාව ඉඳිල්ලේ ආනි ආනිසංශ. නින්දට වැටෙන එක නතර වෙනවා. ඒ නිසා මේ වගේ වෙලාවල් වල ප්‍රයෝජනීය සලකලා තදමාරු කරන හැටි ඉගෙන ගන්න ඒ වගේම තමයි වේදනාවක් තියෙන වෙලාවක නිදිමතක් ආවොත් ටිකක් ප්‍රොමෝට් කරුවට කමක් නැහැ. ඒකට වේදනාව නැති කරගන්න. නමුත් කරනවා. වේදනාව වෙනකොට නිදිමත ටිකක් ප්‍රමෝට් කරන්න. උටියක් ඉස්සරහට ගියාට පස්සේ කේන්තියක් එනකොට රාගේ පොඩ්ඩක් හිතට දාන්න. රාගය ඇවිල්ලා හොඳටම දෙදරනකොට ද්වේෂය පොඩ්ඩක් දාලා තෙන්නන්න. හරි ලස්සන මේ දෙකම උපකරණ දෙකක් විතරයි. හැබැයි රාග චරිතය රාගේ උනන්දු කරන්න ගියොත් මල පනිනවා. ද්වේෂ චරිතය ද්වේෂය උනන්දු කරන්න ගියොත් මල පනිනවා. නමුත් මේ දෙක එකිනෙකට මේ ප්‍රතිනිධියක් විෂ මරන්න ගන්න බේතක් වෙනවා. ඒ නිසා මේව බැලු බැලුවා නම් දෙකම කෙලෙස් තමයි. රාගයයි ද්වේෂයයි කෙලෙස්. නමුත් හොරෙක් කල්ලන්න හොරෙක්ම තියන්න ඕනේ කියලා කතාවක් තියෙනවා. set thief catch thief කියලා. ඉතින් මේක කෙලෙස් ධර්මත් එක්ක ලස්සනට සෙල්ලම් කරන්න පුළුවන්. හැබැයි අතට රබර් ග්ලව් එකක් දාගෙන වැඩ කරන්න ඕනේ. කරන්ට් එකක් වැඩ කරන එක නැත්නම් කරන්ට් එක වදිනවනේ. ඉතින් හොඳට දැනගත්තොත් මේ එකක්වත් මේ නිකම්ම නිකන් එනව නෙවෙයි. මේ හැම එකකම ප්‍රායෝගික වටිනාකමක් තියෙනවා. ආවස්තික වටිනාකමක් තියෙනවා. ඒ නිසා යෝගාවචර ඉස්සරහට යනකොට යනකොට මේ පින් විතරක් නෙවෙයි, පෞත් කෙලස් විතරක් නෙවෙයි, මේ කුසල විතරක් නෙවෙයි අකුසලුත් හරියට වැඩ අර ගන්න හැටි දැනගන්න. යකෙක් කවත් බැඳගෙන වැඩ ගන්නවයි කියලා කතාවක් තියෙනවා. එතකොට මේ මේ එක එක ක්ලේශයේ තියෙන විශේෂිත ලක්ෂණ අඳුනගත්ත එකන මේ කෙනකොට මේක දෙනවා මේ කෙනකොට මේක දීපුවා මේවා ශ්‍රී ලංකන්නට ගන්න පුළුවන්. හැබැයි මේ මේ සත්‍ය පවත්තන මූල අවස්ථාව නෙමෙයි මේ කතා කරන්නේ. සත්‍ය පවත්තන යම් ප්‍රමාණයකට සත්‍ය අවබෝධ කරලා පස්සේ මේ කොණ්ඩේ තියෙන මිනිස්සයා දැහැට දැහැකට බඳිනවා කියන කතාව වගේ ඒ පැත්ත මේ පැත්ත ගන්න ඕනේ. ගරුතර ස්වාමීන් වහන්සේ වීතික්‍රම අකුසල් හා පරිඋත්ථාන අකුසල් ගැන විස්තර කර දෙන්න. මේ ප්‍රශ්නේ අහන්න තියෙන්නේ මෙහිමයි වීතික්‍රම කෙලෙස් සහ පරිඋත්ථාන කෙලෙස් කියන එකයි. ඒ කෙලෙස් නිසා තමයි අකුසල් සිද්ධ වෙන්නේ. නමුත් සාමාන්‍ය වීතික්‍රම අකුසල් සහ පරිඋත්ථාන අකුසල් කියන එක සාමාන්‍යයෙන් ගෙදෙන්නේ නැහැ ලිටරචර්. මේ දැනුමේ වීතික්‍රම කෙලෙස් කියලා කියන්නේ කායික වාචික දුස්චරිත ශීල් කැඩෙනවා. සතුන් මැරීම, හොරකම් කිරීම, කාමීත්‍යාචාරය කියන කායික දුස්චරිත තුන ගන්න බොරු කියලා මිස් වචන පරස වචන ඒ කියන වාචසික මේ ටික වැටෙනවා කායික වාචසික අකුසල් වලට නීවර ධර්ම පහ වැටෙනවා පරිඋත්තාන කෙලෙස් වලට ඒවා අනුව සිද්ධ වෙන අකුසල් තියෙනවා නමුත් වීතිකම අකුසල්ය පරිඋත්තාන අකුසල්ය කියලා නම් කරන්නේ ඒක නම් කරන්නේ ඊට වැඩිය පල්ලෙහා මට්ටමේ වීතිකම කෙලෙසා පරිඋත්තාන කෙලෙස් වශයෙන් තවත් සිංහල ප්‍රශ්නයක්. කරු ස්වාමීන් වහන්සේ මම සමත පූර්වංග විපස්සනා භාවනාවේ යෙදෙන කෙනෙක් මේ. විපස්සනා සඳහා ද්විතීය ධානයවත් අවශ්‍ය බව අසහායත. භාවනා කරන සෑම අවස්ථාවකම ද්විතීය ධානයට ගොස් උත්හානේ වී විපස්සනා සඳහා යොමු වීම මේ අදහස් කෙරේද? එසේ නැතහොත් සමතෝ විපස්සනා ගැන නොසිතා හුස්ම දිහා පවණක් බලා සිට ස්වභාවික විපස්සනාට වැටෙන ඉඩහැර බලා සිටීම අදහස් කෙරේද? මේ අන්තිමට ලියන එකයි පළවෙනි වාක්‍යයයි අහරස් කැපෙනවා ඉතින් උත්තර දෙන්න අමාරුයි. ඉස්සලා කියනවා මම මෙහෙමයි. ඊළඟට පස්සේ අහනවා එහෙමද මෙහෙමද කියලා. ඉතින් දෙකේ එකක් තිබ්බන ලේසි ඉස්සලා කියලා දෙනවා මම සමත්‍යානික විපස්සනා යෝගී කියලා. ඉතින් එහෙම නම් ඉතින් දන්නවා කියන එකනේ පේන්නේ. මම සමත්‍යානිකයි කියලා දන්නවා මම විපස්සනාට යන්න ඕනේ කියලා දන්නවා. අන්තිම ප්‍රශ්නේ අහනවා එසේ නැතෝ සමථ විපස්සනා ගැන නොසිතා හුස්ම දිහා පවණක් බලා සිට ස්වභාවික විපස්සනාවට වැටෙන්න ඉඩහර බලා සිටීම අදහස් කෙරේවි කියලා. ඒක මේ ප්‍රශ්නට උත්තරේ හම්බෙන්නාට පළවෙනි වාක්‍යයේ ක්වොලිෆිකේෂන් එක හැටියට තමයි. මොකක් බලලාද මේ කියන්නේ මම සමථයානික විපස්සනා යෝගිය කියලා. ඒක අනුව තමයි අර අන්තිම වාක්‍යයට උත්තර දෙන්නේ. එහෙම නැතුව අන්තිම වාක්‍යයට උත්තර දෙන්න යන්නේ ඒකේ තේරුමක් නැහැ කියලා මට හිතෙනවා. ගරු ස්වාමීන් වහන්සේ ආනාපානසති භාවනාවේ සක්මන් භාවනාවේ ඇති වෙන සියුම් තත්වයන් විදර්ශනාවක් ලෙස ගනි ගනි ගන්නේද නැත්නම් විදර්ශනාවට හැරෙන යොමුවන්නේ කිනම් අවස්ථාවකේ පසුද කාර්නික පහදා දෙනුනේ නිල්ලමී අතර මේකට එච්චරම මේ හරීම මේ මොකක්ද කියන්නේ කඩයිමක් පෙන්වන්න අමාරුයි අපිට මේ නිසා මේ මේ ප්‍රශ්නයයි අර ප්‍රශ්නයයි දෙකටම බොහොම ලේසි උත්තර දෙන්න පුළුවන්. මේවා පැත්තක තියලා සතිය වඩන එක විතරක් කරගෙන යනවා නම් ඒකෙන් කරලා දී ඔක්කොම දී. සක්මනේ පරියන්කෙමුයි සතිය වඩනවා. ආන සමතේ විපස්සනා දෙකටම සතිය වැඩගත් නිසා මේ දෙකේදීම සතිය වඩන්න සතිය වැඩුවට පස්සේ අනිවාර්යයෙන්ම සුදුසුම උත්තරේ සතියෙන් ලැබෙනවා. ඊට ඉස්සරහා ගිහිල්ලා මම ආනපානෙ වඩන්න ඕනේ මම මේ සක්මන් පරියා සක්මනේ දෙන්න ඕනේ පරියන්කේ දෙන්න ඕනේ සමත වඩන්න ඕනේ විපස්සනා වඩන්න ඕනේ කිව්වහම අර හොරාට ඉස්සලා කේල් කරන වැට පයින්න කතාවක් තියෙනවා. ඒ නිසා හොඳම වෙලේ තමයි භාවනාවේ පුළුවන් තරම් සතිය ඉස්සර කරගෙන යනවනම් මේ ප්‍රශ්නේ ඉන්නෙම නැහැ. එහෙම නැත්තම් ඒ ඉබේ කරන දේ හසුරුවන්නේ යෑමෙන් ගොඩක් වෙලාවට වෙන්නේ සංකීර්ණ භාවය. සංකීර්ණතාවම ඒ නිසා පුළුවන් තරම් මගේ ඉල්ලීම නම් මේ භාවනාව මම ඒ නිසා බොහොම සරල සමීකරණයක් මම ගිය පාරත් ඒක කිව්වා. බුද්ධහම කියන්නේ භාවනාව. භාවනාව කියලා කියන්නේ අවසාන විපස්සනාව. විපස්සනාව කියන්නේ සතිය. ඒ නිසා මුළු බුද්ධඝම තියෙන සතිය. ඒක අවශ්‍ය නම් විපස්සමාතේ ආරහා ගෙනියයි නැත්නම් විපස්සනාට කෙලින්ම යයි. අමු සතිය වැඩෙන තාක්කල් කවදාකවත් ඒකෙන් අතුරු අවුල් ඇති කරන්නේ සංකීර්ණතා අඩු කරනවා ඒක මේ බුදුජානකසේ දේශනා කරන සතික්වහම් භික්කවේ සබ්බත්තිකං වදාන කියලා. මහන්නේ මේ සතිය හැම තැනදීම අපේක්ෂා කරන්නයි කියලා තියෙනවා. කොතනකවත් අහක දාන දැනක් නැහැ සමතේදී විපස්සනාදී පරියන්කේදී සක්මනේදී හැම තැනදීම සතිය ඉස්සර කරගෙන යනවනම් හුඟක් අඩුයි ප්‍රශ්න ඇති වෙනවා. ගරු ස්වාමීන් වහන්සේ හිත සමාධිගත වෙනවා යනු කුමන දැනීමක්ද? සමන විපස්සනා කෙටියෙන් තේරුම් කර දෙනසේක්වා. එනි මේ සමතේ කියලා කියන්නේ අර කලින් කියපු පරිඋත් ทาน කෙලෙස් නීවරණ ධර්ම ටික අයින් වීමයි ඉතින් මේ නීවර ධර්ම අයින් වෙනකොට නිකන් කියන්න තියෙන්නේ මේ කැලයක් කටුපඳුරක් ලන්තුපඳුරක් අස්සේ වැස්සේ තන ගාගෙන කුර ගාගෙන රිංගනකොට කූඩැල්ලොත් තියෙන සර්පයොත් ඉන්න ඉතින් හරි අපහසුවෙන් තමයි හැම පියවරක්ම තබන්නේ මොකද සර්පෙක්යිද කූඩල්ෙක්යිද කටුබඳුරු ගැහැට්ටේද කරවලේ රින්ගන්නේ. ඉතින් මේ භාවනා නැති ජීවිතයේ ගමන අන්නේ කටුලඳු බඳුරක් යනවා වගේ තමයි. යම් වෙලාවක ගිහිල්ලා ඒ කැලේ ගෙවම් කරලා වෙල්ෙලියකටපත් වුණොත් ඒ මාසර දැන් හිටගෙන යන්න පුළුවන්. එතකොට අර කටුලඳු බඳුරුත් නැහැ. හඳ එළිය වුණත් වැටෙනවා වෙල්ෙලියට. එතකොට යන්න පුළුවන්. එතකොට ගමන ටිකක් ඉක්මන් ගතියක් තියෙනවා. අර තනික තියුණු අර පීඩා බාධා අඩු වෙන ගතියක් තියෙනවා. අන්න ඒක තමයි සමාධිය කියලා කියන්නේ. භාවනාවේදී හිත අරමුණෙන් පිටපන්න ගති නෑ. අරමුණ දිහාට යෙදෙන ගතිය වැඩි. අතීතනාගතය අසුරු කරන්නේ නෑ. රාග ద్వේෂ අසුරු කරන්නේ නැහැ නිදිමත නැහැ හදිසි කඩිකුලප්පු නැහැ මෙන්න මේ කරුණු ටික නැති වෙච්චාම මේ හුලං වදින්න නැත්නම්කපත් වෙන පහන් දැල්ල වගේ පහන සැලෙන්නේ නැහැ මේ. දැල්ල සැලෙන්නේ නිකන් නැගිටි හිටනවා. ඒ වගේ ලක්ෂණ වලින් තමයි සමාධිය හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක මේ ලෝකේ ඕනම කෙනෙක් රස විඳින දෙයක්. මොකද මේ නැත්තම් ඒක පුදුම වෙහෙසක පුදුම දැවිලි තැවිලි වල ගත කරන ජීවිතයේ සමාජයට ආවට පස්සේ කැලේ ලඳු පඳුරු රස රිංග පනසා වෙල්ෙලියකට ආවා වගේ විවේකයක් දැනෙනවා. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවේදී හුස්ම සියුම්න අවස්ථාවෙන් පසුව අරමුණ මෙනෙහි කිරීම දිගටම කළ යුතුද? නැතිනම් අරමුණ මෙනෙහි කිරීම නොකර ඒ දෙස බලා සිටීම හා ඉන්පසෙ ඉන්පසු තත්ත්ව දෙස විමසත් විමසිලිමත් වීම යුතුද? කාරණිකව පහදා දෙන්න. ඒකට මට තියෙන ප්‍රශ්න තමයි ආනාපාන සති භාවනාවේ හුස්ම සියුම් වෙන විට අවස්ථාවේ අවස්ථාව හුස් අරමුණ මෙනෙහි කිරීම දිගට කළ යුතුද කියන එක. ඉතින් කොහොමද කරන්නේ? ඉතින් අරමුණ නැත්තම්. නිසා පළවෙනි ප්‍රශ්නේ මතුවෙන්නේ නැහැ. ආනාපානසති භාවනාදී හුස්ම සියුම් වන විට අවස්ථාවේ පසුවත් අරමුණ මෙනෙහි කිරීම දිගට කළ යුතුද කියලා. ඒ කියන්නේ හරියට අර කැමරට පසු සහ කැමරට පෙර බෙහෙත් දෙනවා වගේ නිින්දට පසු කියලා බෙහෙතක් එම දුන්නොත් මොකද කියන්නේ? ගන්න වෙන්නේ නැහැ. ඉතින් මිනිස්සේ නැහැ නේද? ඒ වගේ තමයි මේක කියන්නේ අරමුණ නැතුනොත් මෙනෙහි කිරීම දිගට කළ යුතුද කියලා කියන්න අමාරුයි. නමුත් මට තේරෙනවා මේ මොකද්ද කියන්නේ කියලා. නමුත් ඒ වෙනුවට මේකට යටිලියලා තියෙනවා නැතිනම් අරමුණ මෙනෙහි කිරීම නොකර ඒ දෙස බලා සිටීම හා ඉන්පසු තත්ත්ව දෙස විමසිලිමත් විය යුතුද. මේකත් හොඳයි. උතුමිටේදී බොහොම ලස්සන කාරණාවක් ලොකු සංජය මතක් කරලා තියෙනවා මේක එක දවසක් දැකපු මිනිසයා ඊගාව දවසට මෙතෙන්ට යනකොට ලෑස්තිලා යන්නේ කියලා. මේ එන්නේ අරමුණ සියුම් වේගන එන එකයි. එතෙන්දි මම දැඩි සතියකින් සහ දැඩි සමාධියකින් ඉන්නවා කියලා අරමුණ ගෙවිගෙන යනකොට හොඳ උනන්දුවකින්, හොඳ එළඹ සිටි ගතියකින්, හොඳ විමසිලිමත් නොවනකින් ඉන්නවනම් අර තරම හිත අන්ධබන්ද වෙන්නේ අපේක්ෂාවක් තියෙනවා. අපේක්ෂාව නිසා තව වෙනදාට වැඩි ටික දුරක් යනකම් නොසලී යන්න පුළුවන් ගතියක් එනවා. ඒක පාඩමක් කරගත්තම ඊට බහුවෙන්දා ඊටත් වැඩි ටික දුරක් යන්න පුළුවන්. ඊට බහුවෙන්දා ඊටත් වැඩි ටික දුරක් යන්න පුළුවන්. අන්න එහෙම එදා පාඩම අනිත් දවසට එදා වැරද්ද හොඳට පාඩමක් කරගන්න. ඒක තමයි භාවනාවේදී අපි සියුම් භාවය, සූක්ෂම භාවය, ප්‍රණීත භාවය වැඩි කරමින් යන ගමන කියලා කියන්නේ. ඉතින් මේ කියන්නේ ලිඛිත ප්‍රශ්න සමාප්තයි කිය. සමත ප්‍රශ්න ගැන කතා කරලා ධ්‍යානවල ප්‍රත්‍ය මොකක්ද ධ්‍යාන කරනවා. ඒ කියන්නේ සම සමත සමාධියේ තියෙන එක පඩි මට්ටම් තමයි ධ්‍යාන කියලා කියන්නේ. ඒක සාමාන්‍යයෙන් අපේ තේරවාදයේදී රූප ධ්‍යාන අරූප ධ්‍යාන වශයෙන් දෙකට හඳුනගෙන තියෙනවා. ඒ ධ්‍යාන ලබන අරමුණුත් 40ක් විතරේ වඳුරගෙන තියෙන සම 40 කර්මස්ථාන කියලා. ඒ හැම 40ෙම කො ධ්‍යානෙට කිට්ටු කරන්න පුළුවන් නැත්නම් ධ්‍යාන ලබන්න පුළුවන්. සමහර වෙලාවෙන් රූප ධ්‍යාන පමණයි, සමහර වෙලාවෙන් රූප ධ්‍යාන 1 2 3 පමණයි. සමහර වෙලාවට රූප ධ්‍යාන අරූප ධ්‍යාන දෙකම ලබන්න පුළුවන්. අන්නේ විදිහට අරමුණු වල විශේෂත්වයක්ත් තියෙනවා. අරූප රූප වශයෙන් විශේෂත්වයක් තියෙනවා. මේ ටික මේ සමත ධ්‍යාන වශයෙන් නම් කරනවා. එතකොට විපස්සනා වෙදී එහෙම ධ්‍යාන වශයෙන් නම් කිරීමක් නැහැ. නමුත් මේ දෙකටම මුල් වෙන සමාධිය කියන එක සමත සමාධිය සහ විපස්සනා සමාධිය කියලා දෙකට බෙදෙනවා. ඒ දෙකේදී සමත සමාධිය කියලා කියන්නේ සම්මුති අරමුණක් අරගෙන ඒ අරමුණ ඇසුරු කිරීමෙන් සුහද කර ගැනීමෙන් අරමුණට බැස ගැනීමක්. එතකොට මේ බැසගත් අරමුණේ රස විඳින්න බැසගත් හිතට බෑ. විපස්සනා විදි ගන්න සම්මුති අරමුණක් නෙවෙයි අත්දැකිය හැකි අරමුණක්. ඒකේ අර වගේ බැස ගැනීමක් කරන්නේ ඇතිවෙච්ච සමාධියෙන් ඒ සමාධිය ඇති කරගන්න හේතු වෙච්ච අරමුණේ අරමුණු මේ ලක්ෂණ බලනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඒ නිසා මේකට කියනවා ලක්ෂණ ආරම්මනික සමතේ කියලා. ලක්ෂණ ලක්ෂණ අරමුණු කරගෙන ලක්ෂණාරම්මනික ධ්‍යාන අරකට කියන්නේ මේ අනේ විදේශ නම් දෙකක් සඳහන් කරනවා සමත භාවනාවේදී ගන්න අරමුණ විග්‍රහ කරන්න පුළුවන් ගතියක් නැහැ විමසුන්නොත් ලක් කරන්න බෑ අරමුණට බැස ගන්න නිසා ලක්ෂණාරම්මනික වෙන්නේ නැහැ විපස්සනා කරනකොට ඒ අරමුණම ඒ අරමුණේම අනිත්‍ය දුක්ඛ අනාත්ම දැක ගැනීම විමසුම් නොවන ඉඩ තියාගෙන යන්නේ. අරමුණට සමබැසීමක් වෙන්නේ නැහැ. බැස ගැනීමක් වෙන්නේ නැහැ. නමුත් ඒ නමුත් මේ දෙකම දෙකම කියලා කියන්නේ මේ සමත විපස්සනා දෙකේදීම තියෙන සමාධිය අත්‍යවශ්‍යයි යෝගාවචර ජීවිතේ. බොහොම තීරණාත්මක දෙයක්. කොටිම්ම කියනවා නම් යෝග යෝගාවචරයා යන ගමන සන්තෝෂෙන්ද නැද්ද යන්නේ කියන එක විනිශ්චය වෙන්නේ සමාධියෙන් තමයි. සමාධිය තියෙනකොට හැම කෙනාම පිපිච්ච ගතියක් විකසිත ගතියක් සන්තෝෂ ගතියක් වෙන්නනවා සමාධිය නැති වෙනකොට අර කටුකෝල් රින්ගක් අසක රින්ගන්නා වගේ හරි දුකසේ තමයි පවත්න්නේ ඒක නිසා සරුවචනාංශේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා සමතේ කියලා කියන්නේ භාවනාව කියන මට්ටමට වගේ තමයි ලෝකේ වචන පාවිච්චි කරලා තියෙන්නේ සරුවචනාංශේ පහළ වුණාට පස්සේ තමයි මේ විපස්සනා සමාධිය කියන එක ජනවහරට ආවේ ඒක නිසා මේ වචනවල රැඩිකල් වෙනසක් ඇති කරා සර්වඥාන්ස. ඒ නිසා යෝගාවචරය ඇත්තටම ප්‍රශ්න සමහරකට නැගලා තිබුණා වගේ නැගලා තිබුණා වගේ මේ ඉන්නේ සමත සමාධියේද විපස්සනා සමාධියේද කියලා හරියටම දැනගෙන නෙවෙයි දැනගන්න අමාරු සමහරලාට. නමුත් කොහොම වුණා සමාධිය හොඳ දෙයක් නිසා ඒක ඉන්නේ සතිය තුලින් නිසා තියෙන සමාධිය අර වගේ තේරුම් බේරුම් කරගන්න තුරු බොහෝ බහුලීගත කිරීමෙන් නැවත නැවත කිරීමෙන් තමයි දැනගන්නේ මට මේ සමාධිය පවතිද්දී අනිච්ච දුක්ඛ අනාත්ම කියන ඒ සම්තති ලක්ෂණය සාමාන්‍ය ලක්ෂණ දැක ගන්න පුළුවන් සමාධියක්ද මේක එහෙම නැත්නම් මේ අරමුණට බැස ගන්න අර්පණ සමාධියක්ද කියලා. ඉතින් ඒක නිසා ඒක මේ ਸਰවතනාචර්ණ හරියටම කියලා කියන්න පුළුවන් ආසේ අනුසේ ඥාන වලින් වෙන කෙනෙකුට දැනගන්න පුළුවන් වෙන්නේ යෝගාවචරය ඒ කරන ප්‍රකාශන අනුව තමයි මේ කොයි විදිහේ සම අරමුණ කොයි විදිහේ සමාධියක්ද කියන එක. නමුත් ඒක ඉක්මන් වෙන්න එපයි කියනවා. වරදින් ඉඩ තියෙන නිසා ඒ වුණියට සැකයක් තියෙනවා නම් කරන්න තියෙන එක නැවත නැවත කිරීමේ තහවුරු කරගන්න එක තමයි කරන්නේ. මම දන්නේ මම මාතගේ ප්‍රශ්නට හරියටම උත්තර දුන්නා කියලා.